දුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි මේ ස්වදේශීය සේවයයි ධර්මානුශාසනාව දේශකයන් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආචාර්ය ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ ඌව පාර්ශවයේ කොළඹ නවකෝලේ හා නවතොටුමුණේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 අදලිද්දෝති තං ආහෝ අමෝඝං තස්ස ජීවිතං තස්මා සද්දං ච සීලං ච පසාදං ධම්ම දස්සනම් අනුයොඤ්ජේත මේධාවී සරං බුද්ධාන සාසනං තී අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සූදානමින් සිටින පින්වතුන්ට මම පැහැදිලි කර දෙන්න සූදානම් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේන දලිද්ද සූත්‍රය පිළිබඳවයි මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රජගහ නුවර සමීපයේ කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවක භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව දේශනාවට වදාළේ සාරත් ප්‍රකාශිනී නම් සංයුත්ත නිකාය අටකතාව මේ ගැන මනා පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම පෙර සිදුවීමක් පෙර සිද්ධියක් කියලා දෙන්න සූදානම මේ මේ රජගහ නුවර මනුෂ්‍යාත්මභාවයේ ලැබපු දුප්පත් ඒ වගේම මිනිසුන්ගේ කරුණාවට ලක් වෙච්ච ලාමක නිවට එක්තරා මිනිස්සෙක් වාසය කළා. ඒ බව ධර්මදේශනාව පෙන්වා දෙන්නේ අඤ්‍යතරෝ පුරිසෝ ඉමස්මින් ඒව රාජගහේ මනුස්ස දලිද්දෝ අහෝසි. මනුස්ස කපනෝ මනුස්ස වරාකෝ කියලා තමයි පෙලේ මේ පිළිබඳව විස්තර කරලා දෙන්නේ. මේ මිනිසයා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශාසනයේ ශ්‍රද්ධාව සමාදන් වුණා. පින්වත්නි සීලය සමාදන් වුණා. ශ්‍රුතය සමාදන් වුණා. ත්‍යාගය සමාදන් වුණා. ප්‍රඥාව සමාදන් වුණා. මෙහෙම ක්‍රියා කරෝ මේ මිනිසයා කායස්ස භේදා පරම්මරණං සුගතින් සග්ගං ලෝකං uppajji දේවානං තාවතින්සානං සහව්‍යතං සෝ අඤ්ඤ දේවේ අතිරෝචති වන්නේන යසතාච ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ක්‍රියා කරලා තවදිසා දිව්‍ය ලෝකේ දෙවියන්ගේ සහවාසයට මනා ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණිය. මේ ඇත්ත බොහෝම ශරීර වර්ණයෙන් යසසින් අනික් දෙවියන් ඉක්මවලා බබලන්න වුණා. තවතිසාවේ දෙවියන් මේ අලුතින් පැමිණිච්ච තැනැත්තාට නිඳා කරන්න, දොස් කියන්න, අවමන් කරන්න පටන් ගත්ත පින්වත්. මොහු පෙර මිනිස්්‍ය දිලින්දෙක්. මිනිසුන්ගේ අනුකම්පාවට ලක්වෙච්ච කෙනෙක්. නිවටේක් වශයෙන් ක්‍රියා කරපු කෙනෙක්. මෙයා කොහොමද මේ තවතිසාවට පැමිණිලා අපිටත් වඩා ශරීර වර්ණයෙන් යසසින් අනිත් දෙවියන්ව අභිබෝල ක්‍රියා කරන්නේ කොහොමද කියලා නොඑක් කතා පවත්වන්න පටන් ගත්තා. මේ බව දැනගත්ත සක්‍ර දේවේන්ද්‍රයා තෞතිසා වාසීන්ට ප්‍රකාශ කරනවා මේ දේව පුත්‍රයාට ඉඳා කරන්න එපා. මේ ඇත්තා පෙර මනුෂ්‍යාත්මේ ලබාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ශාසනයේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය ත්‍යාගයේ ප්‍රඥාව සමාදන් වුණා. ඒ නිසා මේ උසස් තත්වයට මේ ඇත්තපත් වුණා කියලා සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කරන්නටද එහෙම පැහැදිලි කරලම් සක්‍රදේවේන්ද්‍රයා මේ ගාථාව දේශනා කරන්නට යදුනා කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවේදී පෙන්වලා දෙනවා යස්ස සද්දා තථාගතේ අචලා සුප්පතිට්ඨිකා සීලංච යස්ස කල්යාණං අරියකාන්තං පසංසිතං කාට හරි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව අචලව මනවින් තියෙනවද පිළිටලා තියෙනවද ඒ ඇත්තාගේ යහපත් වූ සීලය ආර්යකාන්තයි හැම විටම අගේ කිරීමට ලක් වෙනවා යම් කෙනෙකු මහා සංඝරත්නයේ කෙරෙහි පැහැදීම තියෙනවද ඥාන දර්ශනයෙන් ඍජු වෙලා බොහොම හොඳ ප්‍රතිපත්ති ගරුකව ක්‍රියා කරනවද ඔහු දිලින්දෙක් නොවන බව බුද්ධ ආදී උතුමන් වහන්සේලා දේශනා කළා. ඒ ඇත්තාගේ ජීවිතේ හිස් එකක් නෙවෙයි කියලා සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරලා තවතිසා දිව්‍ය ලෝකේ වාසය කරන ලද දෙවියන්ව සතුටටපත් කළා පින්වත්නි. ධර්ම දේශනාවට මූලික වෙච්ච මේ දිලිඳු මිනිසයා තවතිසාවේ මේ තරම් ඇගීමට ලක් වෙන්න හේතුව පිළිබඳව අටකතාව පැහැදිලි කරලා දෙනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කරන එකත් බොහොම වටිනවා පින්නතුනි. මේ මිනිසයා බුද්ධෝත්පාද නොවිච්ච කාලයක කාසී රටේ බරණැස් රජු බවට පත් වුණා. බරණැස් රජු බවට පත් වෙලා තමන් රාජ්‍ය කරන නගරේ බොහෝම හොඳට අලංකාර කරලා බොහෝම හොඳට සරසලා ඒ නගරේ වටා ගමන් කරනවා නගරේ ප්‍රදක්ෂිනා කරන්න. නගරේ බලන් මේ රජතුමාගේ රාජ්‍යශ්‍රීයෙන් මහජනතාවගේ net සිත් ආකර්ෂණය කරමින් මහජනතාවගේ ගරුබුහුමන් ලබමින් මේ රජතුමා මේ නගරේ වටා ගමන් කරත් කාගෙත් ගෞරවේ ලබා ගන්න මේ ගමන යන්නේ මිනිස්සු ඊටාම උනන්දුවෙන් රජුරවන්ට ගෞරව කරනු රජුරොත් බොහොම අපූර්වවට සැරසිලා මේ විදිහට මේ ගමන යන්නේ මේ වෙලාවේ පින්නතුණි සාන්ත ඉඳුරංගෙන් සමන්විත වෙච්ච සාන්ත මනසින් යුක්ත උත්තම දමතයෙන් සමන්නාගත වෙච්ච එකපසේ බුදුරජාණන් වහන්සේ නමක් ගන්ධමාදන පර්වතයේ ඉඳලා වැඩම කරලා ඒ නගරේ පිණ්ඩපාතයේ පිණිස වඩිනු. පිණ්ඩපාතයේට උන්වහන්සේ වැඩම කරනු. මහ ජනතාවද රජුරවන්ට දක්වන ගරු බුහුමන් පැත්තකට කියලා තියලා දැන් රජුරුවොත් මේ අතර මේ නගරේ ප්‍රදක්ෂිනා කරන්න ගමන් කරනවා. මිනිසු රජුරවන්ට ගෞරව දක්වමින් ඉන්න වෙලාවේ තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ පිනිස මේ මාර්ගයට වැඩම කළේ. මිනිස්සු මොකද කළේ? අර රජුරවන්ට දක්වන්න සැලකිලි පැත්තකින් තියලා අර පිණ්ඩපාතේ වඩින අර පසේ බුදුරජාණන් වහන්සේ දිහැම බලාගෙන ඉන්න මිනිස්සු ඊටාම උනන්දුවෙන් බොහෝම ගෞරවයෙන් පසේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න රජතුමා කල්පනා කරනවා ගමන් කරන අතර මේ මිනිස්සු අතර එක්කෙනෙක්වත් මන් දිහා බලන්නේ නැහැ මොකද ඒ කියලා විමසෙල්ලින් බැලුවා එහෙම විමසිල්ලෙන් බලනකොට දැක්ක පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේත් පසේ බුදුවරේ මහලු කෙනෙක් පශ්චිම වායසේ ඉන්න කෙනෙක් උන්වහන්සේගේ සිවුරුත් පරණ වෙලා තනින් තන නූල් ගැලවිලා කියලා මේ සතසහස්‍රයකට අධික අසංකේ දෙකක් පාරමී පිරු පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ විදිහට කල්පනා කරලා මේ රජතුමාගේ හිතේ පැහැදීම් මාත්‍රයක්වත් ඇති කරගත්තේ නැහැ. අඩු ගානේ අත දිගු කරලා වඳින්න ඕනවත් කියලා අදහසක් හිතට ආවේ නැහැ. ඒ රජතුමා මොකද කළේ? මේ පැවිද්දෙක් නේ කියලා හිතුවා. මේ තැනත්තා ඊර්ෂ්‍යාවෙන් මා දිහා බලන්නේවත් නැහෙනි කියලා රජ්ජුරුව තරහ අරගෙන පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ සිවුරු පුරවාගත්ත කුෂ්ඨයා කවුද කියලා කෙල ගහලා එතනින් පිටත් වෙලා ගියා. ඒ කරගත්ත කර්ම විපාකයෙන් මේ රජතුමා මහා නිරේ ඉපදිලා විපාක විඳලා ඒව අවසන් නැතුව මනුෂ්‍ය ලෝකයේ උපත ලබන්නට යෙදුණා. ඒ රජගහනුවර ඊටාම දිලිඳු ස්ත්‍රියකගේ කුසේ පිළිසඳ ගත්තා. මේ දරු ගැබ පිහිටපු දා පටන් මේ කාන්තාවට සුළු ආහාරයක්වත් බණ පොතේ සඳහන් කරන්නේ පින්නතුනි කැඳක් පමණවත් බඩ පිරෙන්න ආහාරයක්වත් ලැබෙන්නේ නැහැ. එහෙම එකක්වත් ලැබෙන්නේ නැතුව ගියා. කුස පිළිසඳගත් මේ දරුවාගේ කන් නාසා ගිලිහිලා ගිහින් තියෙනවා. හග්ගෙඩි වගේ පැහැුණු කුෂ්ඨ සහිතව මව කුසින් බිහි වුණ ආකාරය අටකතා විස්තර කරනවා. මේ දරු උපත නිසා මව්පියන් මහා දුෂ්කරතාවයකටපත් වුණා. හිරිහැරයටපත් වුණා. මොනතරම් දුකට දෙමව්පියන්පත් වෙන්නේ ඇද්ද කියලා මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න ඔබට හිතා ගන්න පුළුවන් මේ දරුවාගේ අම්මා කබලක් අරගෙන ඇවිද ගන්න බැරි කාලේ මේ දරුවාට මේ කැඳ වතුර ගෙනල්ලා දෙනවා. කෑම හොයාගන්න පුළුවන් කාලයට ආවට පස්සේ මේ දරුවාට කබල අතට දීලා තමන්ගේ ක්‍රියාවෙන් දැනගෙන ක්‍රියා කරන්න කියලා දැන් ඉතින් තමන්ට පුළුවන් විදියට යමක් හොයාගෙන තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න කියලා මව යන්න යනවා මේ දරුවට ඒ විදිහට තමන්ගේ ජීවිතේ පවත්ව ගන්න කියලා. මෙහෙම කාලයක් ගත වෙනකොට මේ ඇත්තගේ මුළු ශරීරයෙන්ම මස් සිඳි සිඳි වැටෙන්න පටන් ගත්තා. ඉස්ම බේරෙනවා පින්නතුනි. මහා වේදනාවක් මෙයාට ඇති වුණා. යම් ප්‍රදේශයක වීදියක රාත්‍රිය ගත කරනවා නම් මුළු රාත්‍රිය මහ හඬින් අඬමින් කාලය ගත කරනවා. මේ මිනිස්යාගේ විලාප හඬ නිසා මුළු වීදියේ මිනිසු රාත්‍රියේ පුරා නිින්දක් නොලබා කාලය ගෙවනවා. මේ විදිය රාත්‍රී අඬා අඬා වේදනාවෙන් නිින්දට ගිහින් උදේ අවදි වෙන මොහොත නමක් කියදුවා මිනිස්සු සුප්පබුද්ධ කියලා. පසු කාලයක බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කරපු අවස්ථාවක නගරවාසීන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා නගරේ මැද මණ්ඩපයක් කරවලා උන්වහන්සේට වැඩ ඉන්න සලස්සලා මහජනතාව බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කරන අවස්ථාවේ මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ මිනිසයා මේ සුප්‍රබුද්ධ කුෂ්ඨයාත් එතෙන්ට ඇවිල්ලා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. මේ නගරේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට ප්‍රණීතාකාරයෙන් දම්පැම් පූජා කළා. එහෙම කරලා මේ සුප්‍රබුද්ධ කුෂ්ඨයාටත් මේ මිනිසයාටත් අර රසවත් ආහාර ලබා දුන්නා. මේ ආහාර අනුභව කළාම මේ ඇත්තගේ හිත එකඟ වුණා. සැනසීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දානීය වළඳලා අවසානයේ අනුමෝදනා පවත්වන බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සිරිතක් තමයි දන් වළඳලා අවසන් වුණාට පස්සේ ඒ ස්ථානයේ රැස් වෙලා ඉන්න පිරිසට අනුමෝදනා ධර්ම දේශනා පැවැත්ති චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා පින්වත්නි අර සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාත් තමන් ඉඳගෙන ඒ ඉන්න තැනටම වෙලා මේ ධර්ම දේශනාව පිළිබඳව අවධානය යොමු කළා. එහෙම අවධානය යොමු කරමින් ඥානේ මෙහෙවා සෝවාන් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනාව අවසන් කරලා විහාරයට වැඩම කරන්නේ දුනා. මේ සුප්‍රබුද්ධ කුෂ්ඨයාත් අමාරුවෙන් නැගිටගෙන අර කබලත් අරගෙන හැරමිටි වාරුවෙන් තමන් වාසය කරන ස්ථානයට යන්න යන පින්වත්නි මේ වෙලාවේ ලිහලැරෙපු දඩාවතී යන්නේ එළ දෙනෙක් දුවගෙන ඇවිල්ලා මේ සුප්‍රබුද්ධ කුෂ්ඨයාට අනින්නට යදුණා මේ නිසා මේ ඇත්තා භාවයට පත් වුණා හරියට මැටි පාත්‍රයේ බිඳිලා රත්තරන් පාත්‍රයක් ලැබුණා වගේ දෙවෙනි චිත්ත වාරයේ දෙව්ලොව උපන්නේ තමන්ගේ පින නිසා මේ කරගත්තා වූ පින නිසා ගිහිල්ලා දෙව්ලොව උපන්න අනෙක් දෙවියන් ඉක්මවල බැබලෙන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවේදී සඳහන් කරනවා පින්වත්නි අතකෝ භික්කවේ සක්කෝ දේවාන මින්දෝ දේවේ තාවතින්සේ අනූන මානෝ තායන් වේලායන් ඉමං ගාතායෝ අභාසි මහණෙනි සක්‍ර දේවේන්ද්‍රයා මේ තවතිසා වාසි දෙවියන් සතුටු කරමි ඒ වෙලාවේ මේ ගාථා කියමින් ඒ අය සතුටටපත් කළා සක්‍ර දේවේන්ද්‍රයා සඳහන් කරනවා යම්සි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචලව මනවින් පිහිටියද යමෙකුගේ යහපත් වූ සීලය ආර්යකාන්ත වුණානම් ඒක ප්‍රශංසාවට කාරණයක් බවයි ඒක ඊටාම් ප්‍රශංසාවට කාරණයක් බව සඳහන් කරනවා යමෙකුට මහා සංඝයා කෙරෙහි පැහැදීම තියෙනවද? ඥාන දර්ශනෙන් ඍජු වුණාද? ඔහු දිලින්දෙක් නොවන බව බුද්ධ ආදී උතුමන් වහන්සේලා සඳහන් කරන්නට යෙදුණා. ඔහුගේ ජීවිතයේ හිස් එකක් නෙවෙයි. ඒ නිසා ඥානවන්ත මිනිසයා ඥානවන්ත කෙනා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝම හොඳ සිහියෙන් ඒ ශාසනයේ සිහි කරන්නේ කොහොමද? ශ්‍රද්ධාවද, සීලයද, පැහැදීමද, ධර්මයේද අනියෝග වශයෙන් පිරිසිදු කරනවා. මේ අදහස පිළිබඳව පින්වත්නි අටුවාචාරීන් වහන්සේ පෙන්වලා දෙන්නේ සද්ධා කියලා කියන්නේ ආර්ය මාර්ගයෙන් ආ ශ්‍රද්ධාවක් කල්යාණ සීලේ යනු ආර්ය ශ්‍රාවකයන්ගේ ආර්යකාන්ත සීලේ බවත් පෙන්වලා දෙනවා. පින්වත්නි ශ්‍රද්ධාව කියලා මෙතන පැහැදිලි කරන්නේ ආර්ය මාර්ගයෙන් ආ ශ්‍රද්ධාව. කල්යාණ සීලය කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයන්ගේ ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත කියන්නේ ආර්යයන් විසින් යහපතයි කියලා සම්මත කරලා තියෙන අදහස. ආර්යයන් විසින් ඊටාම් හොඳයි කියලා සම්මත කළ අදහස තමයි මේ ආර්යකාන්ත කියන්නේ. ආර්යකාන්ත සීලයේ ලෙස හඳුන්වන්නේ ආර්යයන් විසින් කැමති වන සීලය. එනම් පින්නතුනි පංච සීලයයි. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨයා, උත්තමයා, බුදුරජාණන් වහන්සේ. මාර්ගඵලයන්ගෙන් ප්‍රථම ධානයේවත් අවබෝධ කරගත්ත බුද්ධ ශ්‍රාවකයා මෙතන ආර්ය කියන වචනයෙන් හඳුන්වලා තියෙනවා පින්නතින්. ආර්ය කියන වචනේ අපි හොඳට ඉගෙන ගන්න ඕන. ශ්‍රේෂ්ඨයා, ඒ වගේම උත්තමයා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මාර්ගඵලයන්ගෙන් ප්‍රථම ධානය හෝ අවබෝධ කරගත්ත බුද්ධ ශ්‍රාවකයා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. පංචශීලයේ පංච ශික්ෂාපදේ වන්නේ සතුම් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, සුරාපානය කියන පස් පරින් වැළකී සිටීමේ සීලයයි. පංච සීලය කියලා කියන්නේ මෙන්න මේ පස් පරින් වැළකී සිටීමේ සීලය. පින්වත්නි සීලය සමාදන් වෙලා රකින්නේ නැතුව ආරක්ෂා කරන්නේ නැතිව ඉන්න එක කිසිම වටිනාකමක් නැති වැඩක්. සමාදන් වෙච්ච සීලය එක් ඇහැක් ඇති කෙනෙක් ඒ ඇහැ ආරක්ෂා කරනවා වගේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවව ආරක්ෂා කරනවා වගේ ඊටාම ආදරයෙන් ආරක්ෂා කරන්න ඕන. ලාභයක් නිසා හරි අලාභයක් නිසා හරි වෙන කෙනෙක් සතුටු කරන්න හරි අමුදරුවන් නිසා හරි සීලය බිඳින්න හොඳ නෑ පින්නතුනි. මේ ගැන මේ කාලේ අපේ දායක පින්නතුන් බොහෝම හොඳට අවධානය යොමු කරන්න ඕන කරන කාරණාව. මේ පන්සිල් සමාදන් වෙනකොට සිල් සමාදන් වෙලා ඉන්නකොට අපිට දකින්න ලැබෙනවා මොකක් හරි ලාභයක් ලැබෙන දෙයකට අදහස ආවොත් ඒ වගේම අලාභයක් ඇති වුණොත් එහෙම එහෙම නැත්නම් කාව හරි සතුටු කරන්න හරි ඒ වගේම තමන්ගේ ඥාතීන් අමුදරුවන් නිසා මේ සීල ප්‍රතිපදාව අතෑරලා දාලා ඒ කටයුතු වලට යනවා. එහෙම කරන්න හොඳ නැහැ. එහෙම සීලේ බිඳින්න හොඳ නැහැ. ඥානවන්ත උදවිය ජීවිතය නිසා සීලේ විනාශ කරගන්නේ නැහැ පින්නතුනි. පින්වත්නි අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක කම්කරුවෙක් නිසභ කියන බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් පංචශීලයේ ඉගෙනගෙන එහි නිසි ආකාරයේ පිහිට ලබාගත් ආනිසංස පංචශීල සමාදානත් තේරා තේරාපදානේ පෙන්වලා දෙනවා පංචශීල සමාදානි තේරාපදානේ පෙන්වලා දෙනවා මේ පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් ලබාගත් ආනිසංස පංචශීලයේ ආරක්ෂා කිරීම නිසා දීර්ඝායුෂ ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. භෝග සම්පත් වගේම තීක්ෂණ ප්‍රඥාව ලබා ගන්න පුළුවන් බව අපදානයේ වැඩි දුරටත් පෙන්වලා දීලා තියෙනවා. පින්වත්නි, සූත්‍ර පිටකයට අයත් වෙච්ච සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ මාතුගාම කියන සංයුත්තේ අනුරුද්ධ කියන වග්ගේන ඒකා දසවිධ සූත්‍ර වලින් එකක් තමයි පංචශීල සූත්‍රය. මේ සූත්‍රයේ පෙන්වලා දෙනවා මාගමක් මේ සගලවට පැමිණෙන්න හේතු වන කාරණා පහක් පිළිබඳ. ඒවා තමයි පින්නතොනි ප්‍රාණඝාතයෙන් ඒ වගේම අන්සතු දේ ගැනීමෙන් කාමෙහි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් රහමිරපාණින් වැළකීම මේ කරුණු වදාළ සූත්‍රයේ තමයි පින්නතුනි පංචශීල සූත්‍රය කියලා සඳහන් කරන්නේ. අපි මේ පංචශීල සූත්‍රයේ පිළිබඳව මේ කාලේ ඉතාම හොඳට අපේ අවධානය යොමු කරන්න ඕන. පින්වත්නි ඉස්සර මේ ලංකාවේ වාසය කරපු ධම්මික තිස්ස එහෙම නැත්නම් සද්ධාතිස්ස කියන රජුරුවෝ Tamanට වටු මස් කෑමට ආසාවක් ඇති වෙච්ච වෙලාවේ ඒක වෙන කෙනෙකුට කිව්වොත් Taman නිසා වටුවන් මරයි කියලා බයින් තුන් අවුරුද්දක්ම මේ ආසාව ඉවසගෙන හිටියා කියලා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ රජුරුවන්ගේම කාලේ හිටපු තිස්ස කියන අමාත්‍යා රජතුමාගේ නියමයෙන් වදකස්ථානයට අරගෙන ගිහිල්ලා දංගෙඩිය මත නිදි කරවල මේ කුකුලා මරණයටපත් කරලා ඒ උයපු මස් වලින් රජතුමාට උපස්ථාන කළේ නැත්නම් තමන්ගේ හිස වෙන් කරනවා කියලා කියපු වෙලාවේ රාජපුරුෂයන් කුකුලෙකු මේ ඇත්තන්ගේ අතට දුන්න වෙලාවේ කුකුලාව අතර අරම අතට අරගෙන මගේ දිවි ඔබට පුදෙමි. තගේ දිවි මම ගන්නවා කියලා කුකුලාව අතෑරලා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඒ වෙනුවට මරණීය දඬණය පිළිගත් බව සඳහන් වෙනවා පින්නතුනි. මේ උතුම් චරිත අපි දැන කියා ගන්න ඕන. ආදර්ශයට අර ගන්න ඕන. අපේ ප්‍රතිපදා සකස් කරගන්න ඕන පින්නතුනි. විශේෂයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ කාලය අපි මහා රෝග වසනයකට මුහුණ දුන්න අවස්ථාවක්. ඒ මුහුණ දුන්න අවස්ථාවේ අපිට පේනවා අපේ බොහෝ පින්වතුන් බොහෝ දෙනා තම තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව අවධානයට අරගෙන ඉතාම හොඳට මේ යහපත් ප්‍රතිපත්තියේ යෙදෙන්න උත්සාහ ගත්තා. ඒ වගේම බොහොම හොඳට ඒ ප්‍රතිපත්තිවල යෙදුණා. ඒ උතුම් ප්‍රතිපදා මැනවින් අනුගමනය කරන්නට යෙදුණා. බොහොම හොඳට ඒ ප්‍රතිපදා අනුගමනය කළා. ඒවා අතරමඟ අතාරින්නේ නැතිව දිගටම පවත්වාගෙන යන්න අපේ දායක පින්නතුන් උත්සාහ ගන්න ඕන. මේ පොසොන් සමයේ අපි කරන්න ඕන කරන ලොකු අදිෂ්ඨානියක් තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට අපිට බොහොම කරුණාවෙන් දේශනාකට වදාළ ධර්මය අපේ හිතට අරගෙන ඒ ප්‍රතිපatti අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒව අතරමඟ අතාරින්න නැතුව දැන් රෝග විසණය ටික ටික අඩු වෙලා ගිහිල්ලානේ දැන් ලෙඩ රෝග නැහැ කියලා මේ ප්‍රතිපත්ති අතාරින් නැතු ඒවා ගැන නැවත නැවත අවධානය යොමු කරමින් මේ විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදාව අපේ දූ දරුවන්ට හොඳට පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ වගේම හැදෙන වැඩෙන ශක්තිය තියෙන අපේ තරුණ දූ දරුවන්ටත් මේ පිළිබඳව ආදර්ශය ලබා දෙන්න ඕන. එහෙම ලබා දුන්නාම ඒ ආදර්ශය අපේ ජීවිතේ ලබා ගත්තාම අපිට පුළුවන් කිසි කරදරයක් බාධාවක් නැතුව අපේ ජීවිතය ඊටාම හොඳට පවත්වාගෙන යන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ බුදු බව පිළිබඳව මන අවබෝධයකින් අපි ක්‍රියා කරනවා නම් ඒ ආශිර්වාදය අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. මේදු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊටාම් හොඳට පැහැදිලි කිරීමක් කරලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි ඉගෙන ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේගෙන්. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊටාම් හොඳට උන්වහන්සේගේ බුදු බව පිළිබඳව මන අවබෝධයකින් ක්‍රියා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ බුදු බව පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා නම් විශ්වාසයක් තිබෙනවා නම් අපිට ඒ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඒ ආශිර්වාදය අපිට ලබා ගන්න නම් අපි බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ඒ බුදු ගුණ ඇතුළත් පාඨ කියවලා පැත්තකින් තියෙන එක නෙවෙයි අපි කරන්න ඕනේ. උන්වහන්සේ බෝසත්වරයෙක් වශයෙන් බොහොම අමාරුවෙන් උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ කරගත්ත මේ උදාාර බුදු ගුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපි මහන්සි ගන්නට ඕන. මේ සම්බුද්ධ ශාසනය අපට ලැබුණේ ශ්‍රද්ධාව, සීලය, නුවණ දියුණු කරගන්න පින්නතුනි. මේ සම්බුද්ධ ශාසනය අපිට ලැබිලා තියෙන්නේ පින්නතුනේ මේ ශ්‍රද්ධාව, ඒ වගේම සීලය, ඒ වගේම නුවණ ඊටාම හොඳට දියුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳට පෙන්වලා දුන් මේ පංචශීල ප්‍රතිපදාව ඊටා මැනවින් ආරක්ෂා කරන්න ඕන වේලාවකට අපි පැමිණිලා තියෙනවා. මේ ප්‍රතිපදාව හොඳින් පවත්වා ගන්න පුළුවන් නම් අපිට මොනතරම් සැනසෙල්ලකින් ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද කියන එක දැන් මේ හැම දිනාටම තේරෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම, රහමෙර පාණෙන් වෙන්වීම මේවෙන් වෙන් වුණාට පස්සේ අපිට ඊටාම හොඳ නිරෝගීමත් ජීවිතයක් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ කාලය තුල බොහෝ දෙනා මේ ප්‍රතිපත්තිය යෙදිච්ච නිසා තමන්ට නිදුක්ව නිරෝගීව සුවපත්ව සැනසille තමන්ගේ ජීවිතේ ගත කරගන්න අවස්ථාව ලැබුණා. ලෝකයාගේම අවධානය ඒ සඳහා යොමු වුණා. පුරාණ ඉඳලා අපේ මුතුන් මිත්තන් රාජරාජ මහා මාත්‍ය ආදීන් ඊටාම හොඳින් මේ ප්‍රතිපදාවන් ආරක්ෂා කරගත්තා. පවත්වා ගත්තා. ඒ නිසා ඒ ඇත්තෝ ධර්මයෙන් තමන්ගේ ජීවිතේ ජයගත්තා. අපිත් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. තවමත් මේ ගැන අවබෝධය ලබා ගන්න බැරි වෙච්ච අය ඒ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, බොරුව, රහමිරපාණේ වගේ දොසිරිත්වල යෙදෙන බව පේනවා. ඒ වගේ මේවාට යෙදිච්ච බව ඇහෙනවා. ඒ පිරිසත් දැන් දැන් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. මේ අකටයුතුකම් වල යෙදීම නිසා එහි අයහපත් ප්‍රතිඵල මෙලවදීම විඳින්න සිද්ධ වෙන අවස්ථාද දැන් දැන් ඉතාම හොඳින් ප්‍රකට වෙනවා. පුළුවන් තරම් වෙහෙසිලා අපේ මේ අමාරුවෙන් ලබාගත් මානුෂ ජීවිතය මිනිස් ගුණ ධර්ම වලින් සම්පූර්ණ කරගෙන මෙලව ජීවිතය සැනසille ගත කරගන්න අපි උත්සාහ ගන්නට ඕන. අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ මිනිසයා තමන් පෙර කරගත් අකුසල කර්මය නිසා තමන්ට ලැබිච්ච ප්‍රතිඵලයෙන් දුක් විඳ විඳ කාලය ගත කරත් තමන්ගේ ශ්‍රද්ධාව, සීලය, නුවණ දියුණු කරගන්න මහන්සි ගත්තා. අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ පිළිබඳ අවබෝධය ලබාගෙන සසර දුක් දුරු කරගන්න ඒ වගේම සුගති උත්පත්ති ලබන්නට මඟ පාදා ගත්තා. අපිත් ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕන. අපි හැම කෙනෙක්ම අපේ ජීවිත ආරක්ෂා කරගන්න මා සඳහන් කළා පංචශීල ආරක්ෂා කිරීම නිසා අපිට ලබා ගන්න පුළුවන් ආනිසංස පිළිබඳව බොහොම හොඳට දීර්ඝායු සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙනවා. භෝග සම්පත් වගේම තීක්ෂණ ප්‍රඥාව ලබා ගන්න පුළුවන්කම ලැබෙන වටිනා ප්‍රතිපදාවක් මේ පංචශීල ප්‍රතිපදාව. ඒ නිසා මේ කාලේ අපේ ජීවිතේ ආරක්ෂා කරගන්න නිරෝගී භාවයේ පිළිබඳව අවධානය යොමු කරමින් තිබෙන මේ වෙලාවේ ඒ සඳහා තියෙන හොඳ ප්‍රතිපදාවක් තමයි මේ පංචශීල ප්‍රතිපදාව ආර්යකාන්ත සීලය උතුමන් විසින් අගය කරපු වර්ණා කරපු වටිනා සීලය ඒ සීලය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට මෙම ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්නට කැමැතියි. අද ධර්ම දේශනාවේදී මම ඔබට පැහැදිලි කරලා දුන්නේ පින්නතුනේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේන දලිද්ද සූත්‍රය පිළිබඳවයි. මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපේ කලම්දක කියන විවේළුවනාරාමේ වැඩ හිටපු අවස්ථාවක දේශනාවකට වදාළ ධර්ම දේශනාවක්. මේ ධර්ම දේශනාවෙන් සඳහන් කරන්නේ පින්නතෙනි ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ශ්‍රුතෙන්, ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යම් මිනිසෙකුට ක්‍රියා කරන්න පුළුවන් නම් ඒ ඇත්තන්ට බොහෝම උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බව ඒ වගේම දෙවියන් අතරටපත් වෙලා බැබලෙන්න පුළුවන්කම ලැබෙන වටිනා පින්කම් හැටියට සඳහන් කරන්න පුළුවන් කියලා හිතන් මේ ධර්ම දේශනාවේදී සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව බොහෝම හොඳ අචල ශ්‍රද්ධාවෙන් ක්‍රියා කරනවා නම් ඒ වගේම බොහොම හොඳට සීලය මේ ප්‍රතිපදාව ආරක්ෂා කරනවා නම් මහා සංඝ රත්නයේ කෙරෙහි පැහැදීමෙන් ප්‍රසාදයෙන් ඥානෙන් යුක්තව ක්‍රියා කරනවා නම් ඒ ඇත්තා පොහොසතේ එයා දුප්පත් කෙනෙක් නෙමෙයි ඒ කියලා බුදුරජාණන් වහන්සේලා බුද්ධ ආදී උතුමන් වහන්සේලා දේශනා කොට වදාළ බව මේ සූත්‍රයේදී දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ කුෂ්ඨ මිනිසයා දිලින්දෙක් බවට පත් උනේ කොහොමද? ඒ වගේම දිලිඳු භාවයට පත් වෙලා තවතිසාදිවි ලෝකේ මේ තරම් ඇගීමට ලක් වෙන්න කරගත්ත කුසල ක්‍රියාව කුමක්ද කියන එකත් මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා තියෙනවා. මේකෙදි තාම මනවින් පැහැදිලි කරලා දක්වන කාරණාව තමයි මේ ආර්යකාන්ත සීලය, මේ පංචශීල ප්‍රතිපදාව. ඒ පිළිබඳව මම ඔබට තොරතුරු පැහැදිලි කරන්නට දුනා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා මෙලව ජීවිතය සපවත් කරගෙන, පරලෝක ජීවිතය සපවත් කරගෙන, දෙලව ජීවිතයේ ජය ගැනීමෙන් ලබන උතුම් නිවනින් අපි සැනසීම අත්පත් කරගනිමු. දැන් ධර්මදේශනාවේ දායකත්වයේ පිළිබඳව අපේ නිස්සාකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සනරාමර ලෝකස්වාමී භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම උතුම් නිවන්සෝ පිණසම හේතු වේවා වාසනා වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි සාදු සාදු ධර්මානුශාසනාව පෙරතු ගෞරවනීය දේශකයන් වහන්සේ ශ්‍යාමූපාලි වංශික මහානිකායේ ඌව පාර්ශවයේ කොළඹ නවකෝරළේ හා නවතොටමුණේ ප්‍රධාන සංඝනායක පිළියන්දල තුම්බෝවිල ශ්‍රී ධර්මරා ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පන්නිපිටියේ ධම්පාල විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද තුඹුවිල ධම්මරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මහන්සියටත් මෙවන් උසාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා කැප සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු.